ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 14 වන සතියයි මෙලෙසින් මේ වන විට ක්‍රියාත්මක වන්නේ. ඉතින් අද දවසේ මේ සෝදානම කරණීය මෙත්ත සූත්‍රය ඇසුරින් උතුම් වූ දහම් කතිකාවතක් ආරම්භන්නට. සුපුරුදු ලෙසින් අද දවසේත් දහම් කතිකාවතට වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති බෑවුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු නාද නංවා මේ උතුම් සදහම් කතිකාවතට নমස්කාර පෙරදැරිව පිළිගනිමු. සාදු සාදු සාදු ඒ වගේම තමයි ප්‍රතිවේක්ෂා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමේ සමාජික ස්වාමින් වහන්සේ නමක් වන කොළොන්නාව අබේසිංහාරාම විහාරවාසී පූජ්‍යපාද ඉඳුරුහේනේ ධම්මදේව ගෞරවනීය ස්වාමින් වහන්සේත් අද අපි සිදු කළ ආරාධනෙන් මෙහි දහම් කතිකාවතට වැඩම කළා. උන්වහන්සේත් අපි සාදුනාදනම්වා පිළිගනිමු. සාදු සාදු සාදු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 සමාජික ඉන්ද්‍රවේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේ ආශ්මතුන් වහන්සේ අපි හැම කෙනෙක්ම මේ මොහොතේ සූදානම් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ කොහොමද කියලා එකතු වෙලා සාකච්ඡා කරලා මේ ජීවිතය සුවපත් කරගන්න සසර ජීවිතය නිවැරදි කරගෙන සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදහසින් ලැබුවා වූ නව වසරේ අපි අලුත් වැඩ පිළිවෙලක් සාකච්ඡා කරමින් සිටින සාකච්ඡා කරලා සකස් කරගත්තා. ඒ තමයි බෞද්ධයෙක් විදිහට දිනචරියාවක් සකස් කරගෙන විශේෂයෙන් කළ යුතු දවසකට කළ යුතු දේවල් පිළිබඳව තීරණයක් ගත්තා දිනපොතක් පරිහරණය කරන්න. ඒ අනුව දැන් අද දෙවෙනි දවසේ කොහොමද මේක කරගෙන යන්නේ කියන එක ගැන සාකච්ඡා කරලා ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තමයි අපි ඒ කල යුතු වැඩවලින් වැඩ අතරතුර තියෙන එක ප්‍රබල කාරණාවක් තමයි කර්ණිමෙත් සූත්‍රය සජ්ජායනා කිරීම. දවසකට එක වතාවක් කර්ණිමෙත් සූත්‍රය සජ්ජායනා කරන්න ඕනේ හැම කෙනෙකුම බුද්ධ වන්දනාවෙන් පස්සේ. ඉතින් මේ පිළිබඳව අපි බොහෝ දේවල් සාකච්ඡා කරා ඊයේ දවසේ පෙරේදා දවසේ ඉතින් මේ සාකච්ඡා කරපු දේවල් වල සාරාංශයක් අනිමෙත් සූත්‍රය ගැන කතා කරොත් අපේ කෞරුණීය ස්වාමීන් වහන්සේගේ දැන ගැනීම පිණිසත් සත්‍යයනාව කියන එකටයි වැඩි අවධානය යොමු කරේ කර්ණීය සූත්‍රය ඇසුරෙන් අපි කරන්නේ සත්‍යයනාව નિවැරදි කරගන්න එක මම ඊයේත් මතක් කරා අපේ ගෞරවනීය උඩුදුම්බර සෝබිත ස්වාමීන් වහන්සේ මට කියපු කතාවක් මේ මේ පිළිබඳව සාකච්ඡාවක් ඉදලා ඉන්නකොට කිව්වේ හාමුදුරනේ ලොකු හාමුදුරනේ මේ හොඳට කතා කරන්න පුළුවන් ගිරවෙකුට මේ යම් විදිහකින් කර්ණිමේ සූත්‍රයේ එක ගාතාවක් ඉගැන්වුවොත් එයා මොකද කරන්නේ? එයා ඒක කියවයි. හැබැයි කිසිම ආනිසංශයක් නැහැ කියලා. ඒකත් කරන්න පුළුවන් දෙයක් නේ ඔන්න. එතකොට අපි කොහොමද දන්නේ? ඇයි එහාට ආනිසංශයක් නැත්තේ? නේද? ඇයි එහාට ආනිසංශයක් නැත්තේ? ආයේ කිසිම තේරුමක් දන්නේ නැති හින්දා. තේරුම දන්නේ නැතිව කරන සජ්ජායනාවේ ආනිසංශය බොහොම අඩුයි. ආනිසංශයක් නැතුවනේ ආනිසංශයක් තියෙනවා. ඒක අහගෙන ඉන්න කෙනෙකුට තේරුම දැනගෙන අහගෙන ඉන්න කෙනෙකුට කුසල් සිත් පහළ වෙන්න හේතුවක් වෙනවා අර සජ්ජායනාව. ඉතින් අපේ බොහෝ බෞද්ධත්වෝ ਵਿਚාරයකින් තොරව කරන්නේ මොකද්ද කියලා බලන්නේ නැතුව ඔහේ කරනවා. ඒ තමන්ගේ ජීවිතයේ නොයේකුත් ආකාරයේ අපි මේ මනුස්ස ජීවිතය ලැබිලා දුකටපත් වෙලා නේද? තියෙද්දි ඔහේ කියෝ කියෝ කියෝ කියෝ ඉන්න මොනවා කියනවද දන්නේ අදෘශ්‍යමානව යම් යම් දේවල් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තමන්ගේ පෞරුෂයට ලොකු හානියක්. හරියට ප්‍රාර්ථනා කරන මේවා වේවා වේවා වේවා කියනවා. ඉතින් ඒවා වලින් අපිට තියෙන අභිමානය නැතිලා යනවා. නිකන් ඔය පිස්සු වගේ ජීවත් වෙන වෙලාවකට. ඒක හින්දා ඒ හැම එකකින්ම අයින් වෙලා සුවදායකව තමන්ගේ ජීවිතය සකස් කරගන්න අවුරුද්දක් බවට පත් කරගමු කියලා අපි යෝජනා කරගත්තා. හොඳ ඒකෙන් ද දවසකට එක සැරයක් මේ කදිමෙත් සූත්‍රය සජ්ජායනා කරන්න ඕනේ. මේ සජ්ජායනා කිරීමේදී සියලු කාරණා දැනගෙන සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. නේද මේ ඒ ඒ වෙලාවට මතක් වෙන්න ඕනේ සියලු සත්වෝ නේද? සුවපත් භාවයට පත් වෙන්න ඕනේ කියලා. ඒ වගේම නේද අපිට මතක් වෙන්න ඕන හොඳට මාතා යතානියම් පුත්තං ආයසා ඒකමනුරක්කේ. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණ. අම්මෙක් තමන්ගේ දරුවා කෙරෙහි ජීවිත පරිත්‍යාගයෙන් තියෙන මිත්‍රත්වය මුළු ලෝකෙම කෙරෙහි තියෙන්න ඕනේ කියන අදහස. ඊළඟට ප්‍යාරෝස්නා පටික සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මේ දෙන්නේ දෙන්නේ අතරවත් නේද දුකක් ඇති වෙන යමක් සිද්ධ නොවෙන්න ඕනේ පටිඝ සංඥාවක් වැරදි වචනයක් වත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනාවක් මේක ඇස්සේ තියෙනවා. කරණීය මත් කුසලේන යන්තං සන්තම් පදං අපිසමෙච්ච. එදී සාන්තෝ නිර්වාණ පදයට ළඟා වීම සඳහා කරන්න ඕන අත්ත් කුසලය. මොකක්ද? ඒතකොට සක්කෝ උජූච කියනට අපි ගිය දවසේ බොහෝ වශයෙන් කතා කරා. මම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ දැනගැනීම පිණිසයි මේ සාකච්ඡා කරපු දේවල් පිළිබඳව මතක් කරේ. මේවා දැනගෙන අතුලාන්ත හැඟීමකින් යුක්තව චේතනාවකින් යුක්තවයි මේ සත්‍යයනාව සිද්ධ කරන්න ඕනේ කියන කාරණාව අපි ඉස්මතු කරේ. එහෙම වුණොත් ඒක ප්‍රත්‍යක්ෂාවක් බවට පත් වෙනවා කියලත් මතක් කරා. කොහොම නමුත් කමක් නැහැ. අපි ස්වාමීන් වහන්සේ නමක් ප්‍රත්‍යක්ෂ අර්ථයන්ට වඩම්ම ගන්නේ ධර්ම කරුණු පිළිබඳව මූලාශ්‍රයෙන් අපි සාකච්ඡා කරපු ප්‍රායෝගික ධර්ම කරුණු පිළිබඳව මූලාස්ස ඇසුරෙන් තවදුරටත් දැනුවත් වීම සඳහා කර්ණිමෙත් සූත්‍රය දේශනා කරපු තැනක් තියෙනවා. කර්ණිමෙත් සූත්‍රය දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඉතින් ඒ තැන හේතුව විශේෂයෙන්ම හේතුව මොකක්ද බුදුරජාන් වහන්සේ දේශනා කරපු වෙලාවේ බලාපොරොත්තු වෙච්ච කාරණාව පිළිබඳව අපිට හුඟක් වෙලාවට මූලාශ්‍රවල නිධාන කතාව තියෙනවා. නිධාන කතාව ගොඩක් වටිනවා විශේෂයෙන් අපේ විචුන් වහන්සේලාගේ විනය පිළිබඳව හදාරද්දී නිධාන කතාව බොහොම වටිනවා නිධාන කතාවෙන් අපිට බොහෝ කරුණු හෙළි වෙනවා ඒක නිසාවෙන් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මූලික වශයෙන් විමසමු කර්ණිමත් සූත්‍රයට අදාළ නිධාන කතාව අපිට කෙටියෙන් හෝ විස්තර කර දෙන විදිහට ඉල්ලීමක් කරමු හොඳයි අපි සාදුකාරයක් පවත්වලා අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු පූජනීය වන්දනීය ඉති ගෞරවනීය අපගේ ධර්මාචාර්ය උඩුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සදහබර කාරුණික පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනා විලාසය තුළදී දේශනා ප්‍රාතිහාර්යයේ ඊ타ත්ම වැදගත් සූත්‍රයක් තමයි අපිට හමු වෙන්නේ මේ කන්‍යමිත සූත්‍රය. ඒතර මේ කන්‍යමිත සූත්‍රය සඳහන් වෙන්නේ තන් දෙහික සඳහන් වෙනවා සූත්‍ර පිටකේ කුද්දක නිකායේ කුද්දක පාඨ ග්‍රන්ථයේහි මේ මෙත්ත සූත්‍රය සඳහන් වෙනවා. ඒ වගේම කුද්දක නිකායේ සුත්ත නිපාතයේ මේ මෙත්ත සූත්‍රය සඳහන් වෙනවා. එතකොට ඒ සූත්‍රයේ දේශනා කරන්න හේතු වෙච්ච කාරණාව එහෙම නැත්නම් නිධාන කතාව නිධාන කතාව කුද්දක නිකායේ ඒ සූත්‍රයට අනුකූලව කුද්දක පාඨ අට කතාවේ සඳහන් වෙනවා. සුත්ත නිපාත අට කතාවේ සඳහන් වෙනවා කුද්දක පාට අට කතාවෙත් ඒ නිදාන කතාව සඳහන් වෙනවා. අපේ ගරුණීය ස්වාමින් වහන්සේ මට හිතෙනවා මේ නිදාන කතාව අද වර්තමානයේ විශේෂයෙන්ම බෞද්ධයන්ට ශාල ගැටලු ටිකක් निराකරණය කරගන්න පුළුවන් හැකි වෙන නිදාන කතාවක්. එහෙම වෙන්න හේතුව මොකද්ද? අද බොහෝ දෙනා බෞද්ධ කියලා විශාල ලෙස අබෞද්ධ ක්‍රියාවන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම ඔය අමනුෂ්‍ය දෝෂ සම්බන්ධව ගත්තහම සමහර වෙලාවට අමනුෂ්‍යයාට බිල්ලක් දෙන්න ඕනි කියලා සත්ව ඝාතන සිද්ධ කරනවා. සත්වයන්ගේ බෙලි කපලා එහෙම නැත්නම් ඒ සත්වයන්ගේ ලේ අරගෙන බෙලි පූජා පවත්වනවා. මේක ඒකට උත්තරයක් නෙමෙයි. ඒකෙන් තවත් ප්‍රශ්න වැඩවීමක් නේද? එතකොට ඒ තුළින් මෙලෝ ජීවිතේට Tamanට අයහපතක් වෙනවා. පල්ලෝ ජීවිතයත් අපාගාමී වෙනවා. මේ නිදාන කතාව විමසා බලමු. බුදුරජාණන් වහන්සේ ගාවා ස්වාමින් වහන්සේලා 509ක් මහාන වෙලා අවුරුදු 5ක් උපසම්පදා වුණාට පස්සේ නිස සමාදන් වෙනවා. මිස මුක්ත වෙලා උන්වහන්සේලා තම තමන් කැමැති විදිහට බුදුජානම් වහන්සේගේ අවවාදන අනුස අවවාදන ශාසනාවලට අනුකූලව උන්වහන්සේලා වැඩම කරා තමන්ගේ ඒ කමඨහන වඩන්න සුදුසු ස්ථානයක් සොයාගෙන එහෙම වඩිනකොට උන්වහන්සේලා දුර බැහැර වැඩියා එක්තරා ගමකට වඩිනකොට ඒ පින්දපාතේ වඩිනකොට ඒ මිනිස්සු උන්වහන්සේට ආරාධනා කළා ස්වාමීන් වහන්සේ දැන් වස් කාලයත් ළඟයි ඒ නිසා අපේ ගමට ළඟ වනයක් තියෙනවා. මේ වනයේ වැඩින්න අපි මේ තුන් මාසෙම උභාංශලාට උපස්ථාන කරන්න. උන්වහන්සේලා සතුටු වුණා. ඊට පස්සේ ඊළඟ දවසෙත් උන්වහන්සේලා පින්දපාත වැඩියා. පින්දපාත වැඩියට පස්සේ ඊළඟ ගමනේත් එහෙමම ආරාධනාවක් ආවා. ඒ පිළි අරගෙන උන්වහන්සේලා ඒ වනයට වැඩම කළා. දැන් කමඨහන් අරගෙන බුදුරජාණන් වහන්සේ කමඨහන් වලට අනුකූලව භාවනා කරනවා. ඉතින් 500 නමකගේ සීල තේජස සහ ගුණ තේජස පින්වත්නි උපසම්පදා 500 නමකගේ සීල තේජසයි ගුණ තේජසයි එසේ මෙසේ නෑ. ඉතින් මේ වනයේ ඉන්නවා ගස්වල දෙවිවරු. ඒ වගේම පර්වතවල අධිග්‍රහ දෙවිවරු ඉන්නවා තමන්ගේ විමාන පහල කරගෙන. උන්වහන්සේලා මේ තැන් වලට ගිහිල්ලා භාවනා කරනකොට වැඩ ඉඳගෙන ඒ තේජස නිසා ඒ දෙවිවරුන්ට ඒ ස්ථානවල රැඳෙන්න බැරි වුණා. අන්තිමේදී මේගොල්ලෝ අපහසුතාවයකට පත් වෙලා උන්වහන්සේලා අදියයි හෙටයයි කියලා මේගොල්ලෝ කල්පනා කරා නමුත් උන්වහන්සේලා දැන් තුන් මාසයක්ම මෙහි වැඩ ඉන්නවා. තුන් මාසයක්ම වැඩ ඉන්න නිසා මේගොල්ලෝ කල්පනා කරා උන්වහන්සේලා වැඩ ඉන්න මෙතන උන්වහන්සේලාට නුසුදුසු ස්ථානයක් කරන්න ඕනේ කියලා කල්පනා කළා. දෙවිවරු මොකද කළේ? රාත්‍රියේ එක එක භයංකාර රූප මවන්න පටන් ගත්තා. රාත්‍රියේ ඒ වගේම එක එක ශබ්ද භයංකාර දේවල් මවන්න පටන් ගත්තා. දුර්ගන්ධයන් ඇති වෙන ආකාරයට ඒ අය වැඩ කටයුතු කළා. අන්තිමේදී මේ ස්වාමීන් වහන්සේලාට ධානයක් සමාපatti ඵලයක් ලබා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඊළඟ දවසේ පෝය කරනකොට ස්වාමින් වහන්සේලා එකතු වුණාම වැඩිහිටි ස්වාමින් වහන්සේ ඇහුවා මේ මොකද අපි පළවෙනි ඇසළ පෝය දවසේ පෝය කරනා වගේ නෙමෙයි දැන් අපේ ශරීරය දුර්වර්ණ වෙලා. ඒකට හේතුව මොකක්ද? ඉමුන් වහන්සේලා එතකන් කිසිම ස්වාමින් වහන්සේ නමකට කිව්වේ නෑ මට මේ මේ දේවල් සිද්ධ වුණා කියලා. අන්න එදා සියලුම ස්වාමින් වහන්සේලා සිද්ධ වෙච්ච ඒ සියලුම කටයුතු පිළිබඳව උන්වහන්සේලා සාකච්ඡා කළා. සාකච්ඡා කළ තීරණයකට ආවා එහෙනම් අපිට මේ ස්ථානය අකපැයි. මෙතන අපිට ඉන්න පුළුවන් කමක් නෑ. සප්පාය නෑ අසප්පායයි. එනිසා අපේ බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා මේ සඳහා විසඳමක් අපේ සරසාගම කියලා බුදුහාමුදුරු ගාවට වැඩියා. බුදුරජාණන් වහන්සේ එනකොටම දන්නවා හේතුව මොකද්ද කියලා. නමුත් ඇහුවා ඇයි මහණෙනි මේ කාලේ මගේ ගාවට වැඩියේ මේ වස් කාලය නේද කියලා. ස්වාමීනි අපි හිතපු දෙන අපිට නිදහසේ භාවනා කරන්න බෑ. ඇයි යවුවාම සියලෝම විස්තර කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සමාපත්තිය සම්බන්ධව බලනවා මේ ස්වාමින් වහන්සේලාට ඉන්න සුදුසු තැනක් තියෙනවද? නෑ මේ වනයේ තරම් සුසු තැනක් තවත් ඇත්තේ නෑ. සම්මහණෙනි ඔබලා මේ වනයේටම යන්න ඕනේ. හැබැයි මම යවන්නේ නිකන් නෙමේ ආයුධයක් එක්ක. මේ ආයුධයත් එක්ක ගියොත් ඔබට ඔබගේ කැමැති වෙන ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් කියලා කර්ණීය සූත්‍රයේ බුදුහාමුදුරු ඉගෙනනවා. කර්ණීය සූත්‍රයේ මේ ස්වාමින් වහන්සේට ඉගෙනුවට පස්සේ ස්වාමින් වහන්සලා ඒක දරලා ධර්මදරව කර්ණීය සූත්‍රය දරාගෙන උන්වහන්සේලා වනයේට වැඩියා තබන පියවරක් පියවරක් පාසා කර්ණීය සූත්‍රයෙන් මෙනෙහි කරගෙනයි උන්වහන්සේලා වැඩියේ. අන්තිමේදී ඒ වනයේ ඉස්සරහට වැඩම කරලා 509 එකතු වෙලා කර්ණීය සූත්‍රය සජ්ජායනා කළා. සජ්ජායනා කරනකොට අර දේවරුන්ගේ අර සිත මෘදු වෙලා උන්වහන්සේලා කෙරෙහි පැහැදිලා වැඳලා උන්වහන්සේලා පිළිගත් ස්වාමීනි අද ඉඳන් මේ වනේ වැඩ ඉන්න කියලා. එහෙම ආරාම කුටි සෙනසුන් ආදී සකස් කර දීලා ඊට පස්සේ මිනිස්සු විශ්මවාගෙන ගම්වලට ගිහිල්ලා මිනිසුන්ට කිව්වා ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නවා ගිහිල්ලා උපස්ථාන කරන්න කියලා මිනිසුන්ටත් කිව්වා. අන්තිමේදී මේ දෙවිවරු මොකද කළේ? අමනුෂ්‍ය අමනුෂ්‍යව මොකද කළේ? කළේ අන්න බිය නොඑක් ශබ්ද වලින් හිරිහැර වෙනවා. ඒ කැළේ ඉන්න සත්වයන්ගෙන් බකමුණු ආදී සත්වයන්ගෙන් ඒ සත්වයන්ට හිරිහැරයක් නොවන ආකාරයෙන් ඒ සත්වයන් බහැරට නිකුත් කරේ කියන වණෙන් ඈත් කරලා ස්වාමීන් වහන්සේලා වැඩි ඉන්න ප්‍රදේශයේ ඒ වගේම උන්වහන්සේලාට සිසිල ඇති වෙන ආකාරයට පරිසරය සකස් කළා ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා ඊටාම පහසුවෙන් යුතුව භාවනා කරලා උන්වහන්සේලා උතුම් රහත් ඵලයට පත් වුණා එනිසා මේ නිධාන කතාව මම හිතනවා අපිට ඉතාමත් වැදගත් වේවි මෛත්‍රී භාවනාව කර්ණීය සූත්‍රය සම්බන්ධව. ඒ කියන්නේ කර්ණීය සූත්‍රයේ තියෙන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳව විතරක් නෙවෙයි නිවන් දකින්න ඕන කරන ගාන්ධි අතිගුණ පිළිබඳව. අපි මේකට මෙත්තානිසංස සූත්‍රය ආදේශ කරගත්තොත් අපිට හොඳට තේරෙන්න ඕනේ මෙත්තානිසංස සූත්‍රයේ තියෙනවා මනුස්සයන් ප්‍රිය වෙනවා අමනුස්සයන් ප්‍රිය වෙනවා කියලා. එතකොට මේ ප්‍රියභාවය ඇති වෙන්නේ කර්ණීය සූත්‍රේ භාවිතා කරපු හින්දා නේද? එතකොට දැන් උතන මේ භාවිතා කිරීමත් මේ සජ්ජායනා කිරීමත් පිළිබඳව අපි යම් කිසි ආකාරයක සම්මුතියකට එන්න ඕන මූලාශ්‍ර ඇසුරෙන්. මොකද දැන් අපි නිකන් මේ ස්වයන්හන්සලා නිකන් සජ්ජායනා කරාද නිවන් දැක්කා කියලාත් මෙතන තියෙනවා. මේක වැඩිපුර භාවිතා කරා කියලාත් තියෙනවා. එහෙනම් මේ කොහොමද මේක භාවිතා කරත්තේ මේ මේ සජ්ජායනාව කෙසේ සිද්ධ විය යුතුද කියලා ත්‍රිපිටකයේ යම්කිසි මූලාශ්‍රයක් තියෙනවද කියලා අපි පොඩි සායනාසකෙන් විමසන්නේ මේ ත්‍රිපිටකයේ යම් මූලාශ්‍රයක් තියෙනවද එහෙමයි ස්වාමීනි සජ්ජායනාව සිද්ධ සජ්ජායනාව නිවන් දොරටුවක් වෙන්න සජ්ජායනාව නිවන් දකින්න හේතු වෙන්න අපි බොහෝ දේවල් සජ්ජායනා කරනවා සමහරවිට අපි භාවනා කරනවා කියලා සජ්ජායනා කරනවා භාවනා කියලා කරනවා කියලා භාවනා වාක්‍ය සජ්ජායනා කරන ගතියක් තියෙන සමහර ඇත්තන්ගේ නමුත් දැන් සමහර තැන්වලදී ඇත්තටමත් අර නිදිමත ගැන දේශනා කරපු දේශනාවක මම දැක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරන භාවනා කර කර ඉන්නකොට ඒක නිදිමත එක දිගට එනවනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ භාවනා කරන කමසන් සජ්ජායනා කරන එක කියලා. එතකොට අද සමහර වෙලා තියෙනවා මේ කෙනෙක් කියනකොට තව කෙනෙක් කියන වැඩ පිළිවෙලකුත් තියෙනවා සමහර වෙලාවට ඒ ඔක්කොමත් එක්ක කමක් නැහැ. අපි මේ එකතු වෙලා සමූහ සජ්ජායනා හෝ තනිවම නිවසේදී සිද්ධ වෙන සජ්ජායනා වලදී මේ කර්ණීය මුත්‍ය සජ්ජායනා කළ යුතු ආකාරය ගැන දැනගන්න ඕනත් හින්දා යම්කිසි මූලාශ්‍රයක් තියනවාද අපිට මේ සජ්ජායනාව නිවන් දොරටුවක් වෙන ආකාරය කොහොමද කියලා සඳහන් කරලා තියෙනවා අවසන් සම්හස බොහොම පැහැදිලිව අංගුත්තර නිකායේ තුන්වෙනි පොතේ තියෙනවා විමුක්තායතන කියලා සූත්‍රයක් විමුක්තායන සූත්‍රය එතකොට මේ සූත්‍රයේදී දක්වනවා ධර්ම දේශනා කිරීම නිවන් දොරටුවක්. ධර්මය මෙනෙහි කිරීම නිවන් දොරටුවක්. ධර්ම සත්‍යයනය නිවන් දොරටුවක්. ඔයාදී විදිහට ඒක සාකච්ඡා කරනවා. එතකොට යම් කෙනෙක් බුදුහාමුදුරන්ගේ දේශනාව අර සංඝහසම මතක් කරන් โด න විශේෂයෙන්ම අර නිධාන කතාවේදී බුදුරජාණන් වහන්සේ අන්තිමට භාතන් අර ස්වාමීන් වහන්සේ රහත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න යනවා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ නියම කරනවා මහණෙනි මගේ ශ්‍රාවකයෝ හැම කෙනාම උදේ හවස කර්ණීය සූත්‍රය සජ්ජායනා කළ යුතුයි. සජ්ජායනා කළ යුතුයි නියම කරනවා. සජ්ජායනාව කියලා කියන්නේ නියම සජ්ජායනාවටයි. අපි දැන් බලමු සජ්ජායනාව විමුක්තායතන සූත්‍රයට අනුකූලව කොහොමද සිද්ධ කරන්නේ කියලා. සජ්ජායනාව නිවැරදි වුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ එයින් ලැබෙන නිවැරදි ඵලය ලබා ගන්න. විමුක්තායතන සූත්‍රයේ දක්වනවා තථා තථා තස්මින් ධම්මේ අර්ථ පටිසංවේදීච හෝති ධම්ම පටිසංවේදීච හෝති කියලා. ඒ ඒ දහම් කරුණ සත්‍යයනා කිරීමේදී අර්ථය අපි මනමින් පරීක්ෂා බලා අර්ථය පිළිබඳ අවබෝධයක් ඇතුවයි අපි සත්‍යයනා කරන්න ඕනේ. ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇතිවයි අපි ඒ සත්‍යයනා කරන්නට ඕනේ. එතකොට සත්‍යයනාව කිරීමේදී විශේෂයෙන් මේ pāli භාෂාවේ තියෙනවා අත්ෝ වක්කර සංඥාතෝ කියලා. ඒ කියන්නේ අකුරු තමයි අක්ෂර තමයි පදයක සම්පූර්ණයෙන්ම අර්ථය ඉස්මතු කරන්නේ. එතකොට සජ්ජායනා කරනවා කියලා බොහෝ දෙනා සිද්ධ කරලා නිකං කන්නේ සූත්‍රය අරගෙන ඔහේ කියාගෙන යනවා. මහා ප්‍රාණ අක්ෂර පිළිබඳ අවබෝධයක් නැහැ. ඒකේ උදාහරණයක් මම කියනනම් ඒකේ තියෙන බරපතලකම සජ්ජායනා වැඩියට කිරීම තුළින් මේ සත්වෝ කියන්නේ බුදුරජාණන් මේ මේ හොරාට සත්වෝ කියන ශාස්ත්‍රුන් වහන්සේට. එතකොට නිවැරදි නිවැරදි සජ්ජායනාවක් කළොත් තමයි නිවැරදි අර්ථයක් එන්නේ. ඒ කියන්නේ නිවැරදි සත්‍යඥානය කියන වටිනාකම අපි දන්නේ නැහැ. සමහරවල් දැන් උතනින්ම තේරෙනවා මේ දෙවිවරු වගේ අය මේ අවට ඉන්නවා කියන එක මේ ලෝකේ. එතකොට අපි කරන මේ සත්‍යඥානාවට සම්මියද්දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ යම් ආකාරයක සවන් දීමක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ශාස්ත්‍රවරයන් වහන්සේ කියන එකට ආදේශ වුණොත් එහෙම හොරා කියන අර්ථයක් ගැටලුවක් එනවා. ගැටලුවක් එනවා. එතකොට අර්ථය පිළිබඳව අපි විමස විමසා තමයි ඒ සත්‍යයනා කරන්න ඕනේ. අර්ථය දැනගත්තාම අපිට ධර්මයේ පිළිබඳවත් ඒ මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම කිව්වොත් ස්වාමින් වහන්සේ මේ සත්‍යයනාවක් භාවනාවක්. සත්‍යයනාව කියන්නේ එක්තරා සමාධි සමාධියටපත් වීමක්. ඒතකොට මේ සත්‍යයනාව තුළින් නිවන් දැකපු ප්‍රමාණය පිළිබඳ වටුවාවල සඳහන් වෙනවා නිමක් නැහැ. ඒ තරම් මේ සත්‍යයනාව නිවැරදිව අපිට කරන්න ඕනි ආකාරයේ විමුක්තායන සූත්‍රය මැනවින් අපිට දක්වලා තියෙනවා. ඒ විමුක්තායන සූත්‍රයට අනුකූලව අපි මේ සත්‍යයනාව කරන්න පුරුදු වුණොත් ඇත්තටම අපිට හේතු ටික සකස් වෙලා තිබ්බොත් පන්සලේ බෝධි පූජාව තියෙනකොට හේතු ටික සකස් වෙලා තිබ්බොත් රාත්‍රියට සජ්ජායනා කරනකොට හේතු ටික සකස් වෙලා තිබ්බොත් එයා අර්ථය පිළිබඳව නැවත නැවත මෙනෙහි කරොත් ධර්මයේ පිළිබඳව එයාට අවබෝධය ඇතුව එයා සත්‍යයනා කළොත් ඒ පුද්ගලයාට නිවන් දකින්නට පුළුවන්කම තියෙනවා. එනිසා මේ සත්‍යයනාව නිවන් දොරටුවක් විදිහට අපිට ඊටාම පැහැදිලිවම හඳුන්වා දෙන්නට පුළුවන්. දැන් මෙතනදී කාරණා දෙකක් අපි දැන් ඉස්මතු කරගන්න ඕනේ. අපේ දෛනික චර්යාවේ තුන්වෙනි කොටස විදිහට අපි දාගත්තේ කර්ණීය සූත්‍ර සජ්ජානාව. එහෙනම් ඒක බුදුහාමුදුරුවෝ අනුදැනව අදාළ දෙයක්. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මේ දැන් අපිට එළි වෙනවා ඒක හොඳටම හොඳටම පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මේ රහත් වෙච්ච භික්ෂුන් වහන්සේලාට පවා නේද? එහෙමයි රහත් රහත් වෙච්ච භික්ෂුන් වහන්සේලාට මගේ ශ්‍රාවකයෝ කර්ණීය සූත්‍රය දවසකට එක සැරයක් සජ්ජායනා කරන්න ඕන කියලා. එහෙනම් අපි අපේ දිනපොතට දාගත්ත බෞද්ධයාගේ දිනපොතට දවසකට එක සැරයක් සජ්ජායන. දැන් ඕක හිතට ගන්නවා. ඇයි අපි මේ දෛනික චර්යාවේ ලකුණු කිරීම දාගත්තේ? මේව අමතක වෙන්නේ නැතුව අවුරුද්ද පුරාවට අරයන්ද. මම කිව්වෙත් ඒකයි මේ නොයේකුත් නොයෙකුත් අතර මේ වෙනකොට මේ රටේ සිද්ධ වෙන බොහෝ දේවල් හින්දා අපේ ස්වාමීන් වහන්සේ මේ නරක නරක දේවල් සිද්ධ වෙනකොට නරක නරකයි එකතු වෙනවා. ඒකෙම මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි. දැන් යම් තැනක නරක දේවල් සිද්ධ ආයතනයක් ගන්නකොට ආයතනෙට ප්‍රධානියෙක් වෙනවා. මේ ප්‍රධානියා මත්පැන් බොන වෙනත් වැරදි වැඩ කරන අය නම් ඒ ආයතනයේ ඉන්න මත්පැන් බොන කට්ටිය තමයි අර ළඟට යන්නේ. ඒක ඉතින් ප්‍රසිද්ධ රහසක් නේද? නේද? එතකොට මේ නැත්නම් ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක් ආවට ඒ ප්‍රධානිය අමාරු වෙලා වෙන කෙනෙක් වෙනවා. එතකොට යන්නේ අර කට්ටිය. හොඳ කට්ටිය තෙන්ට යන්නේ. අර කට්ටිය හිමතර හැංගිලා වගේ ඉන්නවා. එතකොට මේ දිව්‍ය මණ්ඩල නැත්නම් වෙනත් තැන් වලත් එහෙමයි. රටක මිනිස්සු හොඳ වෙනකොට ඒ වටා සම්මියදෘෂ්ටික දේව දේවතාවුන් වහන්සේලා එතකොට අපේ ප්‍රත්‍යක්ෂා සමාජිකයෝ පන්සිල් ආරක්ෂා කරගෙන කොහොම හරි කරලා මේ කර්ණීයමෙත් සූත්‍රය සජ්ජායනා කරමින් ඒකේ තියෙන දේවල් ජීවිතේට එකතු කරගෙන දවසකට එක සැරයක් ලංකාවේ හැමතැනම කොහේ හරි තැනක හයියෙන් සජ්ජායනා කරනවා මේ කර්ණිමේ සූත්‍රය. ඒකට අපි එක වෙලාවක් දාගත්තේ නෑ මොකද එක එක්කෙනාට තියෙන එක එක වෙලාවල් හින්දා Tamanට කැමති වෙලාවක අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. කියන්ට ඉතින් නොයේකුත් තැන්වල බොහෝ පින් රැස් වෙන ආකාරයට මේක සජ්ජායනා වෙනකොට මම හිතන්නේ ලොකු වෙනසක් ජීවිතේ සිද්ධ කරගන්න පුළුවන් වෙයි. අර්ථපටි සංවේදී ධම්මපටි සංවේදී කියන තැන මේ අර්ථ විමසලා ඒ අර්ථ පිළිබඳ හැඟීම. ඒ හැඟීම වර්ධනය කරගන්න ආකාරය පිළිබඳ අපි ගොඩක් සාකච්ඡා කරා මෙන්න මෙහෙම. අපි යනවා කාර්යාලයකට අලුතෙන් වැඩ කරන්න. මම කෙටියෙන් කියන්නම්. කාර්යාලයකට යන අලුතෙන් වැඩ කරන්න. අලුතෙන් වැඩ කරන්න ගියාම එතන ඉන්න ලොකු මහත්තයා කතා කරලා කියනවා මේ තමයි ගුණසේකර මහත්තයා මේ තමයි සමරසේකර මහත්තයා මේ තමයි විද්‍යාසේකර මහත්තයා කියලා දැන් කට්ටියව අඳුල්ලා දෙනවා. අඳුල්ලා දීලා කියනවා ගුණසේකර මහත්තයා මෙන්න මේ වගේ ගතිගුණ තියෙන්නේ. මෙයාගේ මේ ගතිගුණ තියෙන්නේ. මෙයාගේ මේ ගතිගුණ තියෙන්නේ. මෙයාලත් එක්ක ජීවත් වෙන්න මෙහෙම කියලා 10 දෙනෙක්ගේ නම් කියනවා. එහම ඉක්මනට ඉක්මන ලියාගත එක එක්ක නෑ ගුණ. හැබැයි ලියාගත්තට මගේ මනසට ඒවා ගුණසේකර කියනකොට එන්නේ නැහැ සමරසේකර කියනකොට එන්නේ නැහැ. හැබැයි මම ටික දවසක් ආශ්‍රය කරොත් මේ මිනිස්සු ටික ටික දවසක් මම ආශ්‍රය කරොත් මට ගුණසේකර කියනකොට ආ මම දන්නවා තරම. නේද? හරියටම මේ ඒ වචනෙට හැංගීම එනවා. නේද? අන්න ඒ වගේ අපි මේ කර්ණිමේ සූත්‍රයේ තියෙන සක්කෝ උජූච සූජූච සුවච මුදු අනතිමානී වගේ දේවල් කියනකොට ඒ අදාළ හැඟීම අපේ තුල නැగిලා එනවා නම් ඒතකොට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා කියනකොට අපිට ඒ හැඟීම නැగిලා එනවා නම් තිත්තං කරන් නිසින්නෝවා සයනෝවා කියලා කියනකොට ඒ හැඟීම නැగిලා එනවා නම් අන්න ඔන්න අත්ත ඒ ඒ ඒ නිවැරදි අර්ථය නිවැරදි Taman තුලින් උපදින මේ චේතනාව නිවැරදි වෙනවද කියලා තමන්ගේ අතුලාන්තයෙන් හරියට අර්ථය පටිසංවේදී කියන්නේ ඒකයි. නේද? අර්ථ පටිසංවේදී කියන්නේ ඒ හැඟීම නැగిලා එන විදිහට මේ ගාථාව සජ්ජායනා කරන්න උන අපි ඊයේ දවසේ පෙරේද දවසේ ගොඩක් දේවල් මේ පිළිබඳව සාකච්ඡා කරා. හොඳයි. දැන් ඊළඟට අපිට තියෙන්නේ මේකේ තියෙන්නේ මේ මෛත්‍රිය පිළිබඳවයි කර්ණිමෙත් සූත්‍රයේ මෛත්‍රිය භාවිතා කරලා නිවන් දැකීම පිළිබඳවම තියෙනවා මේකේ. මේ මෛත්‍රී භාවනාවට අවතීර්ණ වීම සඳහා කළ යුතු දේවල් ඒකට අවතීර්ණ වෙලා ඒකෙන් ඒ කියන්නේ මෛත්‍රී භාවනාව වර්ධනය කරගන්න අපිට අමාරුයි ඔය කිව්වට ඒක ලේසි කාරණාවක් නෙවෙයි ඒකට ඇතුල් වීමත් ඒ ඇතුල් වීම තුලින් විදර්ශනාවක් ඇති කරගෙන ලෝකයෙන් ලෝකයේ සංස්කාරයන්ගෙන් අතු මිදීමත් කියන තැන මැද තියෙන මෛත්‍රී භාවනාව මම දන්න හැටියට. එතකොට එහෙමනම් අපි අපි බලන්න ඕනේ කර්මයේ සූත්‍රයෙන් හෙළිවෙන මේ මෛත්‍රිය වැඩෙන්න ඕන කුමන ආකාරයකටද? ඒකට පූර්ව කෘත්‍යයන් විදිහට කෙරෙන්න ඕන මොන හරි කියලා මේ මේ සූත්‍රය තුළ තියෙනවද? ඊළඟට මෛත්‍රිය පිළිබඳ අර්ථ දැක්වීමක්, මෛත්‍රිය මිත්‍රත්වය පිළිබඳ අර්ථ දැක්වීමක්. කෙසේ විය යුතුද කෙනෙක් මෛත්‍රිය වඩනකොට කොහොම විය යුතුද? කියන එක පිළිබඳව මේ සූත්‍රයේ තියෙනවද කියන එක පිළිබඳව අපි විමසලා බලමු පුරිසන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. කන්‍ය සූත්‍රයේ අඩංගු ගාථාවක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි අපිට වැදගත්ම වෙන්නේ මෙතෙන්දී. මාතා යතානියං පුත්තං ආයසා ඒක පුත්ත මනුරක්කේ ඒවම් පිසබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණ එතකොට මෙතෙන්දී ಗುಣ යහපත් මව් කෙනෙක් තමන්ගේ දරුවන් දිහා බලන්නේ යම්සේද අනේ වගේ සියලුම ලෝක සත්‍යය දෙස අපි බලන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙතෙන්ද කල්පනා කරන්න ඕනේ මේ කාරණාව තියෙන වැදගත්කම අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් දිහා කොහොම බලයිද? මේ අම්මලම සිහියට ගන්නකො අම්මා කෙනෙක් දරුවන් දිහා බලන්නේ තමන්ගේ දරුවාට අයහපතක් වෙනවට කැමති නැහැ. තමන්ගේ දරුවාට කෙනෙක් බයිනවට කැමති නැහැ. තමන්ගේ දරුවාට තමන් බයිනවට කැමති නැහැ. දරුවාට රිදෙනවට කැමති නැහැ. දරුවාගේ දෙයක් යම් කෙනෙක් හොරකම් කරනවට කැමති නැහැ. ඒගොල්ලෝ දරුවෝ වැරදි කරනකොට එහෙමයි. ඒවට අතුලාන්ත බුදුමාකාර සමාවක් තියෙනවා. සමාවක් තියෙනවා. එහෙමයි. ඔය විදිහට ගත්තාම අම්මා කෙනෙක් දරුවෙක් දිහා මොනතරම් හැඟීමකින් බලනවද හැම වැරද්දකටම සමාව දෙනවා හැබැයි ඒ සමාව දෙන්නේ ඒ වැරද්ද නිවැරදි කර ගැනීමට වැඩපිළිවෙලා සකස් කරනවා ගුණයහපත් අම්මා කෙනෙක් කියන්නේ ඒකයි එතකොට මේ ලෝකේ අපි ගත්තොත් අපිට ඒ වගේ හැඟීමක් ඇති වුණොත් සියලුම සත්‍යයන් කෙරෙහි අපේ හැසිරීම කොහොම වෙයිද එතකොට අම්මා හිතනවා Taman නිසා Tamanගේ දරුවාට දරුවාටත් අයහපතක් නොවෙන්න ඕනේ කියලා අම්මා සිල්වත් වෙනවා නේද? අම්මා සිල්වත් වෙනවා. එතකොට මේ ලෝකයේ කෙරෙහි අපිට මෛත්‍රියක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියපු විදිහට සියලුම සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය ඇති කරගන්නවා නම් දරුවන් විදිහට අන්න මේ ලෝකයේ සියලුම සත්‍යයන්ට අයහපතක් වෙනවට එයා අකමැතියි. එතකොට අනිත් අයගේ දේවල් හොරකම් කරනවට අනිත් අයගේ දේවල් නැති වෙනවට එයා අකමැති. අනිත් අයට රිදෙනවට එයා අකමැති. එතකොට ඒ වැනි හැඟීමක් රට රටක් තුළ සිටින පාලකයෙකුට ඇති වුණොත් රටේ සිටින අනික අනිකොත් මැති අමාත්‍යාදීන්ට ඇති වුණොත් එවැනි හැඟීමක් Taman මොනතරම් දුරට මේ ලෝකයට යහපත් යහපතක් කරන්ද උත්සාහවත් වේවි කියන එක අපිට මෙතෙන්ද ඉතාමත් පැහැදිලි වෙනවා. වහන්සේ විහිළුවක් කරේ නෑ නේද? මට හිතුණා විහිළුවක්වත් කරාද කියලා. <laughs> එහෙම බැලුවහම එතකොට සීලයෙන් සහ ගුණයෙන් යුක්ත වෙනවා අම්මා තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ඒ වගේම දරුවන් දරුවන් කෙරෙහි විශේෂයෙන්ම අවංක වෙනවා දරුවන් කෙරෙහි අවංක වෙනවා තමන් කෙරෙහි අවංක වෙනවා දරුවන්ගේ මේ මේ නිවැරදි චර්යා රටාව පිළිබඳව අම්මා තාත්තා හොයලා බලනවා. එයා කැමති වෙනවා. තමන්ගේ නිවැරදි චර්යා රටාව පිළිබඳව අම්මා නිතරම කැප වෙනවා. ඇයි? තමන්ටත් තමන්ගේ දරුවන්ගෙන් ඉවිය යුතු යුතුයකම් කරනවා. ඒ දරුවන් මගේ දරුවන් යහපත්ව මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ දරුවන්ට යහපතක්ම වෙන්න ඕනේ කියන හැඟීම ඇති කරගෙන. ඒ නිසා මේ ලෝකයේ බුදුජානම් වහන්සේ දේශනා කරන්නේ සියලුම සත්‍යයන් කෙරෙහි අපි ඒ විදිහටයි දකින්නට ඕනේ. ඒක අපි හිතන තරම්ම මෛත්‍රිය ගැන අපි බොහොම සරලව හිතන්නේ. එහෙම. ඒක අපි හිතන තරම්ම ලේසි කාරණාවක් නෙවෙයි. ඒකට මම හිතන්නේ ලොකු මානසික පුහුණුවක එහෙම ලොකු මානසික පුහුණුවක් ඕන කියලා. ඒක දැන් තේරෙනව නේද? පොඩි සාන්නාංශේ මතක් කරන දේ තුළ දැන් තිබුණා කොච්චර කැපකිරීම ඒ කියන්නේ දැන් දරුවාව નિවරදි කරගන්න අම්මෙක් කොච්චර කැප වෙනවද සමහර මම දන්න අම්මලා ඉන්නවා රූපවාහිනිය බලන්න ආශාව තියෙනවා කැමති කතා තියෙනවා නමුත් ඒවා සම්පූර්ණයෙන් අතහරිනවා මොකද දරුවාව හදන්න මම මේව අතහරින්න ඕනේ දරුවා වෙනුවෙන් මම මගේ වැරදි අතහරින්න ඕන ආශාවන් අතහරින්න ඕන කියලා එහෙම බොහෝ දේවල් කරන දෙමාපියෝ ඉන්නවා ඒකයි කියවර යහපත් අම්මා කෙනෙක් කියලා හිතන්නේ එතකොට දැන් මේ වගේ මහා උත්කෘෂ්ඨ තත්වයකට මහා ඉහළ තත්වයකටපත් වෙන්න හදිස්සිය හිතපු ගමන් පුළුවන්ද නේද ඒක තමයි මේකේ තියෙන ප්‍රශ්නේ අපි හිතනවා අපි මේ මහා මෛත්‍රියෙන් ඉන්නවා කියලා සියලු සත්වයන් දුක් වේවා නිරෝගීව සුවපත් වේවා කියපු ගමන් ඔක්කොම හරි කියලා හිතන්නේ නේද මාත්‍රීය වෙලාවක මෛත්‍රියක් හරියට වැඩුණොත් තමයි මෙත්තානිසං සූත්‍රයේ මල් සුවඳක් ආග්‍රහණය කරන වෙලාවක මෛත්‍රිය වැඩුණොත් මේ මෙත්තානිසං සූත්‍රයේ තියෙන ආනිසංස ලැබෙන්නේ කියලා එතකොට මේ කියන මේ කර්ණිමෙත් සූත්‍රයේ තියෙන මේ වටිනා තැනට ළඟා වෙන්න මොනියම් හෝ ක්‍රමයක් මේ සූත්‍රය තුලම කියනවද ඒ සඳහා ඒ පිළිබඳ වහන්සේගේ අදහස කොයි වගේද මේ ප්‍රශ්නෙටම මම ඇතුල් වෙන්නේ නැවත වතාවක් එහෙමයි ඇත්තටම ගත්තොත් මේ අර මුලින් කිව්ව විදිහටම මුලින් මෙයා සීල සම්පන්න වෙන්න ඕනේ මේ මෛත්‍රී භාවනාව මේ කර්ණීය සූත්‍රයේ ප්‍රවිෂ්ඨ වෙන්නටත් යම් තහග්ගුවට මෛත්‍රියක් තියෙන්න ඕනේ සීල සම්පන්න වෙන්න තත් අම්තාද්දට මෛත්‍රියක් තියෙන්නට ඕනේ. දැන් අපේ පංචශීල ප්‍රතිපදාව ගත්තොත් ඒ පංච පංචශීල ප්‍රතිපදාව කියන්නේම මෛත්‍රිය මුල් කරගත්ත ප්‍රතිපදාවක්. මෛත්‍රිය තියෙනවා නම් එයාට මෛත්‍රිය ප්‍රබල වුණාට පස්සේ එයා පංචශීලය හොඳටම එයා ආරක්ෂා කරනවා. ඒක බොහොම හරි. නිහිත දණ්ඩෝ නිහිත සත්ව කියලා අපූර්වට තියෙනවා මේ මේ පංචශීලයෙන් ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්නේ මේ දඬු මුගුරු අතහැරලා දාලා කියන එක නේද? එහෙමයි. එතකොට අපි එක එකින් එක එකින් මේ කතා කරොත් අපේ ස්වාමීන් මහා විශාල පරාසයක් බවට ඒකපත් වෙනවා. එතකොට හොරකම් කිරීමත් එහෙමයි. ඒත් අනුන් කෙරෙහි මෛත්‍රිය ඇති කරගන්න ඕනේ මගේ මගේ දේ නැති වුණොත් මට ඇති වෙන හැඟීම මොකක්ද? මට ඇති වෙන හැඟීම මොකක්ද? මට ඇති වෙන හැඟීම තමයි අනිත් අයටත් ඇති වෙන්නේ. ඒ කාමයේ වර්ධය හැසිරීමත් එහෙමයි. තම තමන් අනිත් කෙනා සමග කාමයේ හැසිරෙනවා නම් ඒ කෙනාට ස්වාමි පුරුෂයා නම් අනිත් ඒ ඒ ඒ ඒ ස්වාමි දිනගේ සම්පුරුෂයාට මොනතරම් වේදනාවක් ඇති වෙනවද මොනතරම් වේදනාවක් ඇති වෙනවද එහෙනම් මෛත්‍රිය ප්‍රබලාව වෙනකොට කාමයේ වර්ධව හැසිරීම නවතිනවා කියලා අපි හිතන්නේ නැහැ දැන් මේ විග්‍රහයත් එක්ක තේරෙන්නේ අපි හිතන්නේ කාමයේ වර්ධව හැසිරීම අයින් වෙන නම් අසුබේ වඩන්න ඕන කියලා. නේද? මෛත්‍රිය වඩන කෙනෙක් තුළ කාමයේ වර්ධව හැසිරීම අයින් වෙන්න ප්‍රබල හේතුවක් වෙන හැටි තමයි පුරිසාරණංශ මේ විස්තර කරන්නේ. එහෙමයි. ওই විදිහට ගත්තම අපේ ස්වාමීන් වහන්සේ එයා මුලින්ම තමන්ට මෛත්‍රී කරනවා. තමන්ට මෛත්‍රී කරනවා කියන්නේ තමන්ට මෛත්‍රී කරන එක නා වැරද්දට මුලින්ම පෙළඹෙන්නේ නැහැ කොහොමදවත්. ඇයි? තමන් කෙරෙහි මෛත්‍රිය තියෙනවා නම් තමන් හිතනවා මම මේ වැරද්ද කළොත් මං අපායට යන්නේ. අවිජිමා නරකයට යන්නේ. ඒක දුක් කොහොමද? එහෙනම් ගොඩක් අය කියනවා අපි නම් ඉතින් අපිට ආදරේ අපේ දරුවන්ට ආදරේ කියලා අද කරන බහුතරයක් දෙනා බහුතරයක් දේවල් මොනවද කියලා අපිට හිතෙන්න ඕනේ. ඒක තමනුත් අපායට යනවා අනුත් අපායට යනවා. එවැනි ක්‍රියාවන් මේ මෛත්‍රී භාවනාව මේ කන්‍යමෙත සූත්‍රයට අනුකූලව එයා ශීල සම්පන්න වෙලා එයා කටයුතු කරොත් මා විශ්වාස කරනවා ඒ පැහැදිලි ඒ පුද්ගලයාට ඒ අවශ්‍ය කරන්නේ මෛත්‍රී චේතනාව ඊටමත් හොඳින් බලාපොරොත්තු වෙන විදිහට අපේ ස්වාමීන් වහන්සේ මතක් කරන විදිහට ඒ සකස් කරගන්න පුළුවන් කියලා මතක් කරන්නට ඕනේ. එතකොට සීල සම්පන්නව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අර අපිට දැන් තවත් කාරණාවක් විදිහට මතක් කරනවා නම් සීල සම්පන්න වීම කියන්නේ කල යුතු දෙයක්. ඇත්තටම කල යුතු දේවල් වගේ. මෛත්‍රී භාව මෛත්‍රී භාවනාව කරන්නෙකු හෝ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙකුට යම්කිසි චින්තනමය වශයෙන් විපර්යාසයක් සිද්ධ වෙනවා. චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය මේ ඔක්කොම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ අපේ චින්තන විප්ලවයක්. ඒකද කියන්නේ තමන්ගේ අතුලාන්ත චින්තනය විශාල වශයෙන් වෙන වෙනසකට බාධා වීමක්. විත්‍ය, විත්‍ය විසුද්ධිය කියන්නේ ඒකමයි. අපි ලෝකය දැක්ක හැටි පිළිබඳ වෙනස් දැකීමකට යන ගමන. එතකොට අපේ පොඩි හඳුරන්නේ දැන් සමහර තැන්වල තියෙනවා අපි හරියට වැඩක් කරන්න ගියාම මොන හරි හරි වැඩක් කරන්න ගියාම හරියට අපවාදවලට එක එක එක එක චෝදනාවලට එක එක්කෙනාගේ වචනවලට හරියට පීඩාවටපත් වෙන හොඟක මට අහවලා මෙහෙම කිව්වා අහවලා මෙහෙම කිව්වා අහවලා මෙහෙම කිව්වා මේ මේ අයගේ විවේචන වලට ලක් වුණාම ආව කියලා අද ලංකාවේ ගත්තාම බොහොම සර පරුස විවේචන තියෙන්නේ. බල්ලා බූරුවා ගොනා නාරියා ඉබ්බා කුකුලා වට්ටක්කයා හොරා ඉති වගේ අමුතු අමුතු එහෙම තමයි විවේචන කරන්නේ. ඉතින් හොඳ වැඩ කරන අයටත් මේ වගේ දැඩි විවේචන වලට ලක් වෙන අවස්ථා අපිට හොඳටම පේන්න තියෙනවා. එවැනි අවස්ථාවලදී කෙනෙක්ගේ කෝපය ඇති වෙන්න පුළුවන්. ලොකු කලකිරීම වලට එන්න පුළුවන්. ඊටාම් දැඩි කලකිරීම වලට එන්න පුළුවන්. ඒවත් එක්ක සමහර අයට ඇත්තටම යහපත් දේවල් කර ඉස්සරහට කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. දැන් අපි මේ දෛනික චර්යාව ගත්තාම අපිට මේක කොච්චර වටිනාකමක් තිබ්බ සමහර කෙනෙක් මේක බලලා මේ මොකද්ද? ඔය මොනවද ඔය කරන්නේ? නේද? එක එකේ ඉලක්කම ඉස්සරහින් හරියක් දාලා දෙකේ ඉස්සරහින් හරියක් දාලා මේ දිනපොතක් පාවිච්චි කරනවා කියලා මොකද්ද මේ කෝලං වැඩේ කියලා කෙනෙකුට. කර්ණීය සූත්‍ර සජ්ජායනා ගැන උනත් එහෙම නමුත් නුවණ තියෙන මනුස්සයෙකුට මේකේ තියෙන වටිනාකම හොඳට තේරෙනවා. ඉතින් ඒකින්ද අපි කල්පනා කරොත් මේ කර්ණීයමිත සූත්‍රය තුලින් කොතන හරි අපිට කඩයිමක් තියනවද නැත්නම් යම්කිසි තැනක් තියනවද අනුන්ගේ උපවාද අනුන්ගේ අනුන්ගෙන් ලැබෙන එක එක බැනුම් ගැරහුම් ඉදිරියේ මේ මෛත්‍රිය පවත්වා ගැනීම සඳහා නොකළ යුතු දෙයක් කොහොම හරි ඒ වගේ ප්‍රශ්නයකට විසඳුමක් මේ සූත්‍ර ධර්මය තුලින් අපිට උකහා ගන්න අවස්ථාවක් තනක් තියෙනවා. එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ. නචකුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේපෝ දෙයෝ. මේ ගාථාව තුළ මේ පාඨය තුළ අපිට ඉතා වැදගත් කාරණාවක් ඉස්මතු කරනවා. විඤ්ඤුක්ත සත්‍යයන් විසින්. ඒ කියන්නේ අපේ මෙතෙන්දී හඳුන්වන්නේ ප්‍රධානයෙන්ම ප්‍රධාන වශයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. ඒ වගේම බහෞශ්‍රතයන් වහන්සේලා, බහෞශ්‍රත උතුමන්. බහුශ්‍රත කියන්නේ ධර්මයේ බහු බහුශ්‍රතයි. ඒක කෙනෙක්ට හිතෙන්න පුළුවන් වෙන ශේෂ්‍ය සම්බන්ධ බහුශ්‍රතයි කියලා. මෙතන ධර්මයේ පිළිපද බහුශ්‍රත භාවයෙන් යුතු විඤ්ඤුප්ප සත්‍යයන් වහන්සේලා විසින් යමක් කරන්න එපා කියලා උපවාද කරනවද? එවැනි දේවල් අපි කරන්නේ නැතුව තමයි එහෙම දේවල් නොකරන්න තමයි අපි වැඩ බලා ගන්නට ඕනේ. එහෙම නැතුව සමාජයේ සමහර අය ඉන්නවා අද දුස්සීලයෝ සීල සම්පන්න අයට බනවා. සීල රකින්නට කැමති නැහැ. අපේ පවුල් වල එහෙමත් ඔය ඉන්න නැති එහෙමයි අඳුරනයි. දැන් පන්සල සිල් ගන්න යනකොට ඕවා දැම්ම කරන්න ඕනේ නැහැ කියලා සමහර තරුණයන්ට උපවාද කරන අය ඉන්නවා. ඒක හොඳ දේ නරක විදිහටත් නරකේ දේ හොඳ විදිහටත් දක්වන අය නේ. එවැනි අයගේ අවවාද අපි අනුශාසනා ගන්න යන්නේ නැහැ. බෞද්ධයන් කියන්නේ ඍජු පිරිසක්. එක එක්කෙනාගේ අවවාද ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවවාදය තියෙනවා. තථාගතයන් වහන්සේ අවවාදයේ ධර්මරත්නයේ සංග්‍රහයේ අවවාදයේ තියෙනවා. එවෙනුතුමන්ගේ අවවාදයයි අපි පිළිගන්නේ. ඒ නිසා ඒ අවවාදයන් වලට අනුකූලව උන්වහන්සේලා යමක් කරන්න එපා කිව්වද ඒ දේ අපි නොකර ඉන්න ඕනේ. පව් කරන්න එපා කිව්වා පවට ලැජ්ජා වෙන්න කිව්වා පව තමන්ට අයහපත වෙනස දකින්න කිව්වා. එතකොට ඒ දේවල් අපි කරන්න ඕනේ නැහැ. එහෙම යහපත් දේවල් කරන්නත් උන්වහන්සේලා විසින් අපවාද කරපු ඒ අයහපත් දේවල් නොකර ඉඳත් අපි නිතරම උත්සාහවත් වෙන්නට ඕනේ. එනිසා මෙතෙන් දැරල විඤ්ඤුප්ප සත්‍යයන් වහන්සේලා විසින් අනුදැන වදාළ ඒ සියලුම සීල සමාධි ප්‍රඥා ආදී සියලුම ගුණධර්මයන් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. සීලය කඩ කරනවා නම් එය විඤ්ඤුක්ත සත්‍යයන් වහන්සේලා විසින් උපවාදයට ලක් කරන කාරණාවක්. එතකොට යම් කෙනෙක් සමාධියෙන් යුක්ත වෙන්න උත්සාහ කරන්නේ නැත්නම් භාවනාව යෙදෙන්නේ නැත්නම් විඤ්ඤුක්ත සත්‍යයන් වහන්සේලා විසින් උපවාද කරන කාරණාවක්. යම් කෙනෙක් නිවන් දකින්න තමන්ගේ ජීවිතය සකස් කරගන්නේ නැත්නම් නිවන අරමුණු කරගෙන වැඩ කරන්නේ නැත්නම් විඤ්ඤුප්ප සත්‍යයන් වහන්සේලාගේ උපවාදයට යා ලක් වෙනවා. ඒක එවැනි උතුමන් විසින් කරන්න එපා කියපු දේවල් අපි නොකර ඉන්නට ඕනේ. ඒ නිසා මේ බුදුජානම් වහන්සේලාගේ ඒ කන්නිමිත සූත්‍රයේදී මෙයත් ඊටම වැදගත් වෙන කාරණාවක් කියලා. කියන්නේ අපිට යම් කෙනෙක් අපහාස කරනවා නම් අපි බලන්න ඕනේ මෙයා විඤ්ඤෝහි පුද්ගලයෙක්ද කියලා. එතකොට විඤ්ඤෝහි පුද්ගලයෙක්ද මේ මේ කරන අපහාසයට මේ කරන නිගරුවට නිගරුව ධර්මානුකූලද? ධර්මානුකූල නම් තමයි ආ ධර්මානුකූල පුද්ගලයෙක් නම් තමයි ධර්මයට අනුව තමයි ඒ ගැන විවේචනය අපි බාර ගන්න ඕනේ. නැත්නම් නැත්නම් අපිව ආපහු හැරෙනවා. බොහොම වටිනවා අපිට මේ කර්ණිමෙත් සූත්‍රයේ තියෙන දැන් ඒ ඒ පාඩේ අපි සජ්ජායනා කරද්දී මතක් වෙන්න ඕනේ. නචකුද්දං සමාචරේ කිංචීන විඤ්ඤූ කරේපදයන්. එතකොට මම විඤ්ඤූහි පුද්ගලයන් විසින් ගරහන අපහාස කරන නිඳා කරන නුවණ තියෙන පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය රහතන් වහන්සේලා විසින් අපහාසයට ලක් කරන නින්දාවට ලක් කරන කිසිවක් නැච කුද්දං සමාචරේ කිසිම දෙයක් සිද්ධ කරන්නේ පුංචි දෙයක්වත් පුංචි දෙයක් පුංචි දෙයක්වත් සිද්ධ කරන්නේ මොකක්ද බලන්න මේ කොහොමද දන්නේ මෙතර කල් මේවා මතක් වුණාද දන්නේ කර්ණිමේ සූත්‍රය කියනකොට නේද එහෙනම් කාගේ වැඩේද කරලා තියෙන්නේ ගිරවාගේ ගිරවාගේ ක්‍රමේ කරලා තියෙන්නේ නේද? එතකොට නිකං කර්ණිමෙත් සූත්‍රය කියලා නම් අර තුන්වෙනි කොටුවේ ඉස්සරහින් හරි දාන්න බෑ. හරිද? තේරුමත් එක්කයි කියන්නේ බය නැතුව වැරදි දාන්න ඕනේ දිනපොතේ. එහෙම නේද ස්වාමීන් වහන්සේ? නැත්නම් වැඩක් නැහැ. මේක අපි මෙච්චර කල් කියෙව්වා. කොහොම අපේ වර්ධනයක් නැහැ. එහෙනම් හරියටම මේක කියවන්න ඕනේ. ඊළඟට අපි අනිත් අංශයට යන්න හැකි ඉක්මනින් කාල වේලාව යන හින්දා මම කව මෛත්‍රිය මැදින් තියාගෙන එක පැත්තකින් දැන් සීලා සම්පන්නව සක්කෝජුත සූජුත ආදී ඒ පැත්තෙන් මෛත්‍රිය වැඩෙන තැනට ආවා. එහෙනම් මෛත්‍රිය වැඩිවීමෙන් මේ කර්ණිමෙත් සූත්‍රය අන්තිමට සඳහන් කරනවාද මේකේ නිවන දක්වා කතාවක් කියවුණා. එතකොට මේක කොතෙන්ද කොහොමද අපි සම්බන්ධ කරගන්නේ? මේ මෛත්‍රී භාවනාව තුළින් නිවන් දැකීමක් නැත්නම් කර්ණිමෙත් සූත්‍රයේ නිවන ගැන සඳහන් කරලා තියෙන කියලා මේක සඳහන් කරලා තියෙනවා අන්තිමට ගැඹකට ඇතුල් නොවන තත්යකටපත් වෙනවා කියන්නේ එහෙනම් ආය උපදින්නේ නෑ. මේ කාම ලෝකේ අය උපදින්නේ නෑ. ගැබ් වලට එන්නේ කාම ලෝකේ. එහෙනම් ගැබකට එන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා නම් ඒක කොහොමද කොතනද කොහොමද අපි ඒක මේ සූත්‍ර ධර්ම තුලින් සම්බන්ධ කරගන්නේ? නෑ සංඝහස. දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේස විනීයගේදන් නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතේති කර්මයේ සූත්‍රයේ අවසාන ගාථාවේ දක්වනවා. එතකොට අපිට මෛත්‍රී භාවනාව මුලින් අපිට චේතු විමුක්තිය කරා යෑමට නම් සම්මුතිය තුළ ඉන්න ඕනේ. සත්‍යයක් පුද්ගලයෙක් විදිහට මේ ලෝකයේ සතුන් දිහා සතුන් අරගෙන ඒ සත්‍යයන්ට මෛත්‍රී කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට අර චේතු විමුක්තිය කියන தත්ත්වයට යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒකට මුලදී කරනකොට කොහොම සියලු සත්වයෝ කියලා ගන්නකොට සත්ව සංඥාව තියෙනවා කියන එක. එහෙමයි සත්ව සංඥාව තියෙනවා. ඊට පස්සේ මෙතෙන්දී දිට්ඨින්ච අනුපගම්ම සීලවා. දැන් මෙතෙන්දී සීලය කතා කරන සීලයෙන් යුක්තව යා දිට්ඨිය, දෘෂ්ටිය යහපත් කරගන්නවා. දැන් අපේ පෙර සංසාරේ කියලා ගත්තොත් එහෙනම් ඊළඟ භවයක් සකස් වෙන්න දෘෂ්ටිය මූලික වෙනවා. ඒක වැරදි දෘෂ්ටියක් වුණාම තමයි අපි ඊළඟ භවයක් පිළිබඳව දකින්නේ. දැන් මෙච්චර කාලයක් මෙච්චර වෙලා ආරයා සම්මුතියක් විදිහට දැක්ක මේ ලෝකේ සත්‍යම් පුද්ගලයන් දිහා බැලුවා දැන් ඊළඟට ඒ සත්පුද්ගල භාවයෙන් වෙන් වෙලා ඒ නාම රූප විදිහට වෙන් කරලා විදර්ශනානුකූලව එයා හැඩගස්වා ගන්නවා තමන්ගේ සමාධි උපයෝගී කොටගෙන. එතකොට එයාගේ දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම යහපත් වෙනවා විදර්ශනාවට යොමු කරගෙන සත්‍යයක් සත්‍යයක් විදිහට ඒ තමන් සම්මුති කරගෙන ඒ භාවනා හැඟීම ඇති කරගන්නට යොදාගත්ත ඒ සංඥාව නැති කරනවා. සත්‍යයන් විදිහට දකින්නේ නැහැ. ඒ දෘෂ්ටියෙන් පිරිසිදු වෙනවා. ඊළඟට දර්ශනේන සම්පන්නව. දර්ශනයෙන් එයා නියමාකාරව ලෝකයේ පිළිබඳව තේරුම් ගන්න එයා ධාතු විදිහට මේ ලෝකය වෙන් කරනවා. සත්‍යයන් පුද්ගලයන් විදිහට දකින්න නැතුව විදර්ශනානුකූලව ලෝකයේ සත්‍යයන් විදිහට එයා වෙන් කර දකිනවා. එතකොට එහෙම දැක්කට පස්සේ අන්තිමේදී එයා විදර්ශනාව වඩාගෙන වඩාගෙන වඩාගෙන වඩාගෙන යනකොට එයාට සෝවාන් මාර්ග සෝවාන් ඵල කියන මේ දේවල් ලැබෙනවා මේ ඵලයන් බවට පත් වෙනවා එයා සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ එතනින් එහාට තවත් විදර්ශනාව වඩනවා තවත් විදර්ශනාව වඩනකොට අනාගාමී අනාගාමී තත්ත්වයටපත් වෙලා අර කාමේශ විනෙය්‍ය ගේදං ඒ කියන්නේ කාම ලෝකයෙන් බැහැර වෙනවා නැවත නහි ජාතු ගබ්බ සේයම් පුනරේති මව් ගැබකට නොවන ඒ ක්ලේශ ධර්මයන් එයා සිඳිනවා. ඒවට හේතු ටික එයා නැති කරනවා. හේතු ටික නැති කරාට පස්සේ එයා අනාගාමී තත්ත්වයටපත් වෙලා පංචසුද්ධාවාසේ උප්පත්තිය ලබනවා. ඒ කියන්නේ මේ සූත්‍ර ධර්මයෙන් අපිට හෙලි පෙහෙලි වෙන්නේ මේ අපි මේ සූත්‍ර ධර්මයට අනුව කටයුතු කිරීමෙන් ලැබෙන සමාධිය ලැබෙන ඒකාග්‍රතාවය අනිවාර්යයෙන්ම ලැබිය යුතුමයි මේ තියෙන කාරණා ටික හරියට මූලික කරගෙන සක්කෝ උජුච සූජුච සෝචෝ තස්මුදු අනතිමානී ඒ විදිහට තියෙන මූලික ගතිගුණ ටික වර්ධනය කරගෙන ගියොත් අනිවාර්යෙන් ඒ තත්ත්වයටපත් වෙනවා කියන එකයි අවසාන වශයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන එහෙමනම් ඒ ඇතිවෙන ඒකාග්‍රතාවය නේද මේ නිවන දක්වා අරගෙන යන්න පුළුවන් නාම රූප පරිච්ඡේද ආදී තත්ත්වයන් වලටපත් කරගෙන යන්න විදර්ශනාවකටපත් වෙන්න ඕන කියලා මේ කියන්නේ කියලා නමුත් අපේ සයනද සමහර වෙලාවට අපිට මෙහෙම හිතෙන්න පුළුවන් කෙනෙකුට මේකේ දැන් නොයෙකුත් ස්ථූල සත්තු, අනුක සත්තු, තවත් නොයෙකුත් ආකාරයේ විශේෂ කරුණු බොහෝමයකට මේක හිත අරගෙන යන්න තියෙනවා. එතකොට එහෙම එකක් තුල ඒකාග්‍රතාවයකට මේ විදර්ශනා සඳහා ඒකාග්‍රතාවයකට එන්න පුළුවන්ද කියලා කෙනෙක් අපෙන් අහන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. මේ සඳහා අපිට කෙටියෙන්, ඉතා කෙටියෙන් තමයි අපිට මේ ගැන කතා කරන්න තියෙන කාල වේලාවත් එක්ක. ඒ සඳහා යමක් කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්ද? එහෙමයි අර සමාධිය චේතු විමුක්තිය කරා යන්නේ. චේතු විමුක්තිය කරා යන්නේ. එහෙමයි සංහස. කන්නේ සූත්‍රයේදී අපිට පැහැදිලිවම දැන් මුලින් කරුණු 15ක් සීලය සම්බන්ධව ඊට පස්සේ කරුණු 20ක් සඳහන් කරන සමාධිය පිළිබඳව. එතකොට මෙතෙන්දී අපි ඊටම සල්ල ක්‍රමයක් භාවිතා කරනවා නම් අපේ ස්වාමින් වහන්සේලාගේ දේශනාවට අනුකූලව දැන් තමන්ගේ පවුල සමාජික සමාජිකයන් අපි අරගන්නට ඕනේ. පවුලේ සමාජිකයන් ගත්තට පස්සේ අම්මා කෙනෙක් දරුවන් දෙන්නෙක් ගත්තොත් ඒ දරුවා එක් දරුවෙක් පිළිබඳව මෛත්‍රිය වඩනවා. දරුවා කෙරේ මෛත්‍රිය වඩනකොට එයා දෙවෙනි දරුවාටත් යනවා. දෙවෙනි දරුවා කෙරේ මෛත්‍රිය වඩනකොට ඊළඟට ඒ දරුවන් දෙන්නා කෙරෙහිම එක හැඟීමක් ඇති වෙනවා. තුන්දෙනෙක් ඉන්නවනම් ඒත් එහෙමයි. ඔහොම ඔහොම ඔහොම පවුලේ අයට මෛත්‍රිය වඩනවා. ඊළඟට දැන් මෛත්‍රිය වඩන්න ඕනේ මෙන්න මේ විදිහටයි. වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සෝපත්තු සිත්තත්තු වෙත්වා. තරහ නැති නැති වෙනවා, ඒ වගේම වෛරය වෛරය නැති වෙනවා, නිදුක් නිරෝගී වෙනවා, ඊට සෝපත්තු සිත්තත්තු බවට පත් වෙනවා. මෙන්න මෙහෙම එකින් එක එකින් එක අපි ඒ පුද්ගලයන් කෙරෙහි මෙනෙහි කරනකොට ඒ පුද්ගලයන්ට මේ සම්පත්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනකොට අපිට එක හැඟීමක් බවට පත් වෙනවා. ඔහොමම ගිහිල්ලා මේ චේතෝ විමුක්තිය කරා යාමේදී අපිට මුළු ලෝකේටම මේ මෛත්‍රිය පතුරවන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට එහෙම ක්‍රමවේදයක් ආචාර්යන් වහන්සේලා අපිට ලබා දීලා තියෙනවා. මුලින් පවුලෙන් පටන් ගත්තා. ඊට ගමෙන් පටන් ගත්තා. නගරෙන් නගරයට යයි ළඟට මේ මෛත්‍රිය කරනවා. රටට මෛත්‍රිය කරනවා. ලෝකයට මෛත්‍රිය කරනවා. ඒ කියන්නේ ලෝකයේ දක්වාම එක හැඟීමක් දෙන්නෙකුට දෙන්නෙක් ගැන හිතුවොත් තුන් දෙනෙක් ගැන හිතුවොත් තුන් දෙනාටම එක හැඟීමක් උපදිනවා හතර දෙනාටම එක හැඟීමක් උපදිනවා වෙන වෙනම. ඒතර කර්ණිමේ සූත්‍රයේ තියෙන ආකාරයවත් දුර ඉන්න සත්තු ළඟ ඉන්න සත්තු ස්ථූල සත්තු අනුක සත්තු මේ ඔක්කොම ගැන කෙරේ මෛත්‍රිය පතරපුවාම අන්තිමට සියලු සත්වයෝ කියන එක හැඟීමකට එන්න පුළුවන්. ඒක තමයි මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා අරගෙන යන්නේ. පැහැදිලි මාර්ගයක් තියෙන සූත්‍ර ධර්මයක් අපි මේක භාවිතා කරේ නිකන් ගිරා ක්‍රමයට. දැන් මතක් වෙන්න ඕන හැම වෙලෙම ගිරා ක්‍රමේ හරියන්නේ නැහැ. ඒක සෝබිත හාමුදුරුවන්ගෙන් ලැබිච්ච පණිවිඩය. එහෙනම් ගිරාව ගිරාව ක්‍රමේ හරියන්නේ නැහැ. හරි. කොහොම නමුත් කමක් නැහැ. අද දවසේ අපි බොහෝ වැදගත් කාරණා සාකච්ඡා කරා. අපිට යම් විශ්වාසයක් ඇති වෙන්නටයි අපි ස්වාමීන් වහන්සේලා මේ සාකච්ඡාවට වැඩමවා ගන්නෙ. ඉතින් අද අපේ ධම්මදේව ස්වාමින් වහන්සේ මේ ස්ථානයේ වැඩම කළේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අපිට ජනිතනා සීල පුණ්‍ය ශක්තිය උන්වහන්සේට උතුම් අවබෝධය සඳහාත් ඒ වගේම උන්වහන්සේ මේ සසුනට දායාද කරපු ආචාර්යතුමයන්න් වහන්සේ මහෝපාද්‍යතුමයන්න් වහන්සේ ඇතුළුයේ යම් ධර්ම කරුණා උගන්වපු ගුරුවරයාගෙන් නම් සියලුම ගුරුවරුන්ට උතුම් ධර්ම අවබෝධය සඳහාත් ඒ වගේම මේ ලෝකෙට බිහි කරපු බිහි කරලා හදාවදාගත්ත අම්මා තාත්තට පවා නිවන් දකින්න මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම